ဒုတိယံပိဓမ္မံ शरणं गच्छामि ဒုတိယံပိ संघं शरणं गच्छामि တတိယံပိ बुद्धं शरणं गच्छामि සත්‍යයන්ති ධම්මං සරණං ගච්ඡාමි සත්‍යයන්ති සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පන්නං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 ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති සාමීචි පටිපන්නෝ අනුධම්මචාරේ සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මානේති පූජේති අපචීයති පරමාය පූජායාති සද්ධාවන්ත පින්තුනේ මේ පින්වත් පිරිස ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්ම දේශනා කිරීමත් ධර්ම දේශනා කරවීමත් මේ හැම එකක්ම මහ පිංකම් වෙනවා ධර්ම දේශනාවක් තුළින් බලාපොරොත්තු වෙන්නේ හුදෙක් ඒ පුණ්‍ය කර්මය සිදු කර ගැනීම පමණක් නොවේ ලෝකයාට යහපත වෙන ලෝකයාගේ ජීවිත දහම් මගට නැඹුරු කරවන්නට නිවැරදි දහම් මග පහදා දීමයි. ඒ වගේම ධර්ම ශ්‍රවණය යහපත් කුසලයක් වෙනවා වගේම ධර්ම ශ්‍රවණය තුලින් බලාපොරොත්තු වෙන්නේ තම තමන්ගේ ජීවිත නිවැරදි දහම් මගට යොමු කරගන්නට යම් උත්සාහයක් දැරීමයි.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 ආමන්ත්‍රණය කරලා කරන ලද එක්තරා දේශනාවක්. මේක බොහොම ප්‍රකට කාරණයක් පින්නතුන් අහලා තියෙනවා. බුදුහාමුදුරුව පිරිනුවන් මංචකයේ සැතපීගත් මොහොතේ දසදහසක් දෙව්ලොව සක්වලින් දෙව් බඹුන් පැමිණිලා දිව්‍යමය මලින් ගඳින් සුවඳින් තූර්ය නාදයෙන් තථාගතයන් වහන්සේට අවසන් මොහොතේ පුද පූජාවන් පැවැත්තුවා. ඒ මොහොතේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා දේශනා කරනවා නකෝ ආනන්ද එත්තාවතා තථාගතෝ සක්කතෝ ආහෝති ගරුකතෝවා ආනන්ද මේ විදිහට මල් පහන් සුවඳ විලවුන් වලින් තූර්ය නාදයෙන් සංගීතයෙන් මේ අය කොතෙක් පූජා කළත් එය තථාගතයන් වහන්සේට උසස්ම පූජාවක් වෙන්නේ නැහැ මේ කාරණය කිව්වහම සමහරු මේක පටලවලක් තේරුම් ගන්නවා. එහෙමනම් බුදුහාමුදුරුවෝ ආමිස පූජා ප්‍රතික්ෂේප කළායි කියලා. මෙතනින් කරන්නේ ආමිස පූජා ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. එය තථාගතයන් වහන්සේට කළ යුතු හොඳම පූජාව. නියමම ගරු කිරීම නොවන බව පමණයි තථාගතයන් වහන්සේ මෙහි දක්වන්නේ. නමුත් යම් කෙනෙක් මේ ධම්මගට අවතීර්ණ වීමේ යම් මාවතක් හැටියට ආමිස පූජාව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 සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති අපචීයති පරමාය පූජාය අන්න ඒ තනත්තා තථාගතයන් වහන්සේට උසස්ම පූජාවෙන් පූජා කරනවා ඒකයි පරමාය පූජාය කියලා කිව්වේ ඒ තනත්තා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 අපි නිතර මේ ගුවන්විදුලි ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනකොට නිතර නිතර අපට ඇහෙනවා 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපේ අද සිටම පිළිවෙතින් පෙළ ගැසෙමු කියන මේ පාඩය නිතර නිතර මහ ජනතාවට සිහිපත් කරනවා. එතන මෙහි සඳහන් කරනවා පිළිවෙතින් පෙළ ගැසෙමු කියලා. පිළිවෙත කියලා කියන්නේ ප්‍රතිපත්තියයි. පෙළ ගැසෙනවායි කියලා කියන්නේ අපි හැම දිනාම එකවන්ව ඒ තුල නිරත වීමයි.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 යම් පරමාර්ථයක් දිනා ගන්නට යම් ඵලයක් සාක්ෂාත් කරගන්නට අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙත කියන ප්‍රතිපත්තිය කියලා. ඒ ප්‍රතිපදාවන් අතර අයහපත සිද්ධ වෙන තමන්ටත් අනුන්ටත් අවැඩුදායක ප්‍රතිපත්ති තියෙනවා ඒවට කියනවා මිත්‍යා ප්‍රතිපත්ති. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන ඵලය සිදු නොවන ප්‍රතිපත්ති තියෙනවා. ඒවට තමයි මිත්‍යා ප්‍රතිපත්ති කියලා කියන්නේ.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 යම්කිසි ප්‍රතිපදාවක් මේ දෙපාර්ශ්වයටම හානි නොවනවා නම් එය සබාධම් රීතියට අනුගත වූ සබාධම නැමැති මේ ධර්මතාවයට අනුධර්මචාරී ප්‍රතිපදාවක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ වචනේ පමණක් විග්‍රහ කළොත් දීර්ඝ වශයෙන් විග්‍රහ කළ යුතුයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන වචනේ පමණක් වුණා. ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පටිච්ච සමුප්පාද ධර්මයේ ප්‍රධාන වශයෙන්. ත්‍රිලක්ෂණය ඒ පටිච්චසමුපාද ධර්මයෙන් ගොඩනැගෙන්නා වූ හේතුඵල ධර්මවල ස්වභාවික ලක්ෂණයයි. ඊළඟට චතුරාර්ය සත්‍ය ඒ පටිච්චසමුපාද ධර්මතාවයේ මත තථාගතයන් වහන්සේලා විසින් නිර්මාණය කරන ලද්දක් ගැටලු निराකරණය කිරීම පිණිස. එහෙමනම් මේ ධහම සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ දේශනා කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මූලික වශයෙන්ම පටිච්ච සමුප්පාදයේ හෙවත්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 සම්මා සම්බුදු කෙනෙක් ලොව පහළ වෙලා පැහැදිලි කර දෙනවා මේ හේතුවෙන් මෙබඳු යහපත් ඵලයක් සිද්ධ වෙනවා මේ හේතුවෙන් මෙබඳු අයහපත් ඵලයක් සිද්ධ වෙනවා ඒ අයහපත් ඵලයක් ඇති වෙන හැටියට හේතු ගොනු කරනවා නම් ඒක මිත්‍යා ප්‍රතිපදාවයි යහපත් ඵලයක් ගොඩනැගෙන හැටියට හේතු ගොනු කරනවා නම් ඒක සම්‍යක් ප්‍රතිපදාවයි මේ කාරණය සම්මා සම්බුදුරු ලොවට පහළ වෙලා පැහැදිලි කරලා දෙනවා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 බොහෝ දෙනා මේ ප්‍රතිපදාවන් පටලවාගෙන තියෙන බවක් පේනවා. ගිහියාට දෙසූ කරුණු පැවිද්දා පටලවාගෙන. පැවිද්දාට දෙසූ කරුණු ගිහියා පටලවාගෙන. නිවන් දකින්නට දෙසූ කරුණු විවාහයට පටලවාගෙන. විවාහය සඳහා දෙසූ කරුණු ව්‍යාපාරයට පටලවාගෙන. ව්‍යාපාරය සඳහා දෙසූ කරුණු නිවනට පටලවාගෙන. මෙන්න මේ විදිහේ මේ ප්‍රතිපදාවන් එකින් එක පටලවාගෙන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 අපි යොදවන්නට ඕන. එහෙම යොදවන්නට බැරි වුණොත් ජවයේ තිබුණු පමණට ක්‍රියාත්මක වූ පමණට පුද්ගලයා නිසිතනට යන්නේ නැහැ. මගනමග හඳුනා ගන්නට බැරි වුණොත් බොහෝ විට මංමුලා වෙන්නට පුළුවන්. උද්‍යෝගයේ වැඩි වුණු පමණින්මත් මංමුලා වෙන්නට පුළුවන්. ඒ වගේම කුතුහලය වැඩි වෙච්ච පමණටත් මංමුලා වෙන්නට පුළුවන්. අවශ්‍යතාවය වැඩි වෙච්ච පමණටත් මංමුලා වෙන්නට පුළුවන්. ඒ නිසා ධහම පිළිබඳව ප්‍රබෝධයේ වැඩෙන්න වැඩෙන්න අපි නිවැරදි ධහම් මඟ මොකක්ද කියලා පහදාගත යුතුයි. එහෙම නොවුනොත් පටලැවෙන, හානි වෙන තැන් බොහොම හිතින්නට පුළුවන්. ඒ ස්වභාවය අද සමාජය තුල අපි දකින නිසායි විශේෂයෙන් මේ ගිහි ප්‍රතිපදාව සහ පැවිදි ප්‍රතිපදාව කෙසේ විය යුතුද කියලා මේ ධහමට අනුව කරුණු පැහැදිලි කර දෙන්නට අපි අද මේ ධර්ම දේශනාව තුළින් අදහස් කළේ. ගිහි පැවිද්දාගේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ ඉතා උසස් වූ ශ්‍රේෂ්ඨම ප්‍රතිපදාව හැටියට දක්වනවා. ගිහි සැපය සහ පැවිදි සැපය අතරින් පැවිදි සැපය ශ්‍රේෂ්ඨයි.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 උසස් වූ සුවයක් බවට පත් වෙන්නේ එය නිවැරදි පැවිදි ප්‍රතිපදාව බවට පත් වුනොත් පමණයි. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕන පැවිද්දාගේ ප්‍රතිපදාව කෙසේ සැකසී ඇති දෙයක්ද? බුදුරජාණන් වහන්සේ මේ පැවිද්ද කියන එක දේශනා කළේ කාමයන්ගේ ස්වභාවය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 මේ සියල්ලට කාම කියන්නේ ෂඩේන්ද්‍රයන්ගෙන් විඳින්නට ආස්වාදනය කරන්නට කැමති නිසා. ඇයි කැමති වෙන්නේ? එහි යම්කිසි ආස්වාදනීය බවක් තියෙන නිසා. ඒ වගේම ඒ පිටුපස මහා ආදීනවයක්. ආදීනවය කියලා කියන්නේ ඒ ඇසුරු කරන්නා වූ තනත්තාට ලැබෙන පීඩාව, වෙහෙස, දුක, වේදනාව තමයි ආදීනවයයි කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පැවිදි ප්‍රතිපදාව අනුදැන වදාලේ යම්කිසි කෙනෙක් මේ කාමයන්ගේ ආස්වාදයක් ආදීනවයක් හරිහැටි හඳුනා ගන්නවා නම් අන්න ඒ ආස්වාදයක් ආදීනවයක් හඳුනාගත්තු තැනැත්තාට කාමයන්ගෙන් නිදහස් වෙන්නට නිස්සරණයට පැමිණෙන්නට උසස් වූ ප්‍රතිපත්තියක් හැටියට මේ ගිහි ජීවිතයෙන් ඈත් වෙලා කෙස් රැවුල් ඉවත් කරලා මේ චීවරයක් දරාගෙන කම් සැපින් බැහැර වූ ඒ වගේම ලෝකේ කාම සම්පත්තිය හැටියට ඊතා උසස් ලෙස වර්ණනා කරන විශේෂයෙන් බන්ධනය වෙන ප්‍රධාන කාමයේ තමයි මෛතුන සේවනය. මේ මෛතුන සේවනයෙන් ඈත් වෙලා බ්‍රහ්මචාරීව ජීවත් වෙමින් කාමයන්ගෙන් බැහැර වෙන්නා වූ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ තමයි පැවිදි ප්‍රතිපදාව හැටියට දැක්වේ. හැබැයි මේ පැවිද්ද සුවයක් වෙන්නේ අර කාමයන්ගේ ආස්වාදයක් ආදීනවයක් කියන දෙක හරියට අවබෝධ කරගෙන එහි යථාර්ථය හඳුනාගෙන අවබෝධයෙන්ම ඉන් බැහැර වී ප්‍රතිපදාවෙහි නිරත වෙන්නට පුළුවන් නම් පමණයි. එහෙම බැරි පුද්ගලයාට මේක මහත් වූ පීඩාවක් වෙනවා. මේක මහත් වූ වෙහෙසක් වෙනවා. ඒ වෙහෙස පීඩාව විඳින්නට විඳින්නට යම්කිසි ශික්ෂණයක් මුලින් ඇති කරගන්නට සිද්ධ වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු අවදී මුල් අවුරුදු 20 තුල මේ කියන ආකාරයෙන් කාමයන්ගේ ආශාදේ ආදීනවේ හරියටම දැකලා පැවිදි බිමටපත් වෙච්ච පිරිස බහුලව හිටියා. ඒ නිසා එයාට 아무තු බලහත්කාරකම් කරන්නට අවශ්‍ය වුණේ නැහැ. નિરાයාසයෙන්ම නිස්සරණය පිණිස ක්‍රියාත්මක වුණා. මොකද කාමයන්ගේ ආදීනවේ හඳුනාගෙන තියෙන නිසා. නමුත් පසු වෙන්න පසු වෙන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ පවා කාමේ ආශාදයේ ආදීනවේ හරියට අවබෝධ නොකරගත් පිරිස මේ පැවිදි ජීවිතයට පැමිණෙන්නට පටන් ගත්තා. ඒ අයට නිසි මඟ පෙන්වන්නට ඕන වුණු නිසා බුදුරජාණන් වහන්සේ මේ දේ නොකළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියලා ශික්ෂාපද පනවන්නට උන්වහන්සේට සිද්ධ වුණා. ඒ නිසා යම් කිසි කෙනෙක් කාමයන්ගේ ආදීනවේ හරිසටි හඳුනා නොගෙන පැවිදි බිමටපත් වෙනවද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 කාමයන් පිළිබඳව නැවත නැවත ඇලීමක් ඇති වෙනවනම් නැවත නැවත අපේක්ෂාවක් ඇති වෙනවනම් නැවත නැවත කුතුහලයක් ඇති වෙනවනම් ඒ සොයා යන්නට ඒ ලබන්නට යම්කිසි ඕනෑකමක් ඇති වෙනවනම් ඒ භික්ෂුන් වහන්සේ විසින් කළ යුත්තේ මම ඇයි මේ කාමයේ සොයා යන්නට මගේ මනස උනන්දු වෙන්නේ කුමක් සඳහාද කුමන සාරයක්ද මෙහි දකින්නේ කියලා Tamanගේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා නුවණින් ආවර්ජනා කරලා බලමින් නිසි ලෙස අවබෝධයෙන් ඇතුළත සංයමයට පමුණවා ගන්නට උත්සාහ කිරීමයි. එහෙම නැතුව ඒ ඇතිවෙන හැඟීම බලහත්කාරයෙන් මැඩපවත්වාගෙන හිටි පමණින් උන්වහන්සේට පැවිදි සුවේ නිසිලස ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ තුල විකෘති දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි එක්කෝ සිවුර හැර ගිහිල්ලා කාමයේ සොයාගෙන යනවා. එහෙම නැතිනම් සිවුර තුලම ඉඳගෙන අයථා විදිහට කම්සප විඳිනවා. මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ අනර්ථයක්, මහානකමට හානියක්. ඒ නිසා හැබෑ පැවිදි සුවේ විඳින්නට නම් Tamanගේ సంతානය තුල කාමයන් පිළිබඳව ඇතිවෙන හැඟීමට වහල් වෙලා හැබැයි පැවිදි සුවේ ලබන්නටත් බෑ. හැබැයි මේ බලහත්කාරයෙන් ප්‍රතික්ෂේප කරලා මැඩ පවත්තලා හිර කරලා හැබැයි පැවිදි සුවේ ලබන්නටත් බෑ. එහෙමනම් Tamanගේ මනසේ ඇතිවෙන කාමයේ කෙරෙහි ඇතිවෙන උත්සාහයට උනන්දුවට අනුබල දෙන්නෙත් නැතිව ඒ වගේම එය බලහත්කාරයෙන් මැඩපවත්වන්නෙත් නැතුව එහි ස්වභාවය හඳුනාගෙන එහි ස්වභාවය තේරුම් අරගෙන ස්වභාවිකව එය මැඩපවත්වා ගන්නට සමතුලිත කරගන්නට එහෙම නැත්නම් ඒ යථා තත්වයෙන් සංහිඳවා ගන්නට Taman සමත් වුණොත් අන්න එතනදී ඒ භික්ෂුන් වහන්සේට නිවැරදි පැවිදි ප්‍රතිපදාව තුළ ඉදිරියට ගමන් කරන්නට ශක්තියක් ලැබෙනවා. යම්කිසි කෙනෙක් ඒ විදිහට මේ Tamanගේ මනසේ ස්වභාවය එහෙම නැත්නම් මේ ලෝකයේ ස්වභාවය මේ කාමයන්ගේ ස්වභාවය හඳුනා ගන්නට සමර්ථ නොවුනොත් ඒ තැනැත්තාට නොයෙකුත් පීඩාවන්ට නොයෙකුත් ව්‍යසනයන්ට සමාජමය වශයෙන් මානසිකවත් පැමිණෙන්නට එයම හේතුවක් බවට පත් වෙනවා. අද සමාජය තුල බොහෝ භික්ෂූන් වහන්සේලාට මේ අර්බුදයට මුහුණ පාන්නට සිද්ධ වෙලා තියෙන්නේ හැබෑවට කාමයේ ආදීනවය ආස්වාදය සහ ආදීනවේ සමතුලිතව හඳුනාගෙන පැවිදි බිමටපත් වෙන අය බොහොම විරල නිසායි.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 අර්ථවත් වූ පැවිදි ප්‍රතිපදාවක් තුල නිරත වෙන්නට නම් අර විදිහට කාමයේ ආස්වාදේ කුමක්ද ඒ පිටුපස තියෙන ආදීනවේ කුමක්ද කියන කාරණය කෙසේ හෝ Taman ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ. එය සසරේදී ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන අයට කුඩා කලපටන්ම ගැටලුවකින් තොරව පැවිදි ජීවිතයේ උසස් විදිහෙන් පවත්වා ගන්නට පුළුවන්. සසරේ ඒ කාරණා නිවැරදිව අවබෝධ කරගෙන නැති අයට මේ ජීවිතේ පැවිද්දට පැමිණිලා එක්තරා ප්‍රමාණයකින් මනස මැඩපවත්වාගෙන ශික්ෂණයට පමුණුවාගෙන මේ කාරණය අවබෝධ කරගන්නට සිද්ධ වෙනවා. හැබැයි අවබෝධ කරගත්තොත් පමණයි ඒ පැවිදි සුවය කියන එක නිවැරදිව ලබන්නට පුළුවන් වෙන්නේ.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 අත්දැකීම් ලැබීම සඳහා අවබෝධය ලැබීම සඳහා ගිහි ජීවිතේ පවත්වන අය. උන්වහන්සේලාට ඕනනම් පැවිදි වෙන්නටත් පුළුවන්. නමුත් අත්දැකීම් සපුරා ගැනීම සඳහා ගිහි ජීවිතය ඇසුරු කරනවා වෙන්නටත් පුළුවන්. ඒ විශේෂ අවස්ථා. ඔය දෙකට අමතරව වැඩි හරියක් ගිහි ජීවිතය ඇසුරු කරන අය අපට දකින්නට ලැබෙන්නේ මේ කාමයේහි ආදීනවය නිසි ලෙස හඳුනාගත නොහැකි වෙන නිසායි කාමයේ තුල රැඳී පවතින්නට යම්කිසි බන්ධනයකට තමන් නතු වෙන්නේ. ඊළඟට එහෙම බන්ධනේ වුණාට පස්සේ යම්කිසි කාලයකදී මෙහි ආදීනව එක්තරා ප්‍රමාණයකින් දකිනවා. ඒ දැකගත්තු තැන තමයි අන්න අ르බුදේ හටගන්නේ. ඊට පස්සේ බොහෝ දෙනා කල්පනා කරනවා අනේ අපි විවාහ වුණේ අපරාධේ. අපට කල්ලාතුව මේ ටික තේරුණා නම් අපි බොහෝ යහපත් වූ මඟකට යමු වෙනවා. එහෙම නොවුනා නම් අපට මහාන වෙන්නට තිබුණා. එහෙම නොවුනා නම් අපට බ්‍රහ්මචාරී වෙන්නට තිබුණා. අපරාධ කරගත්තු දෙයක් මහ විනාශයක් සිද්ධ වුණේ. අඥානකමට වෙච්ච දේ. මෙහෙම හිත හිතා පසුතැවීමටපත් වෙනවා. මෙහෙම කල්පනා කර කර ලත වෙනවා. ඒ වගේම සමාජයේ Tamanට ඇසුරු කරන්නට සිද්ධ වෙන Tamanට කරන්න සිද්ධ වෙන ක්‍රියාවන් පිළිබඳව ගැටෙනවා. ඇයි අපට මෙහෙම තත්ත්වයක් උද්ගත වුනේ? එහෙමත් නැත්නම් අර සියලු යුතුයකම් පසෙකදා තමන් තමන්ගේ ගැලවීම සඳහා පැන ගන්නට එහෙම නැත්නම් පලා යන්නට උත්සාහ කරනවා. බිරිඳක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, මව්පිය වෙනුවෙන් කරන්නට යුතුයකම් බොහොමයක් තියෙද්දී අයථා විදිහට තමන්ගේ නිදහස සඳහා පලා යන අයත් අද සමාජයේ ඉන්නවා. ඒකත් පැවිද්ද හැටියට තමයි හඳුන්වන්නේ.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 ඒ නිසා යම්කිසි ගිහි පුද්ගලයෙක් ගිහි බන්ධනයන් තුල බැඳුනාට පසුව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 තමන්ට ගිහි ජීවිතයක් නැතුව පැවිදි ජීවිතයක් නැතුව අනගාരിക ජීවිතයක් නැතුව මෙලවත් නැතුව පරලවත් නැතුව බොහෝ පීඩා සහිත ජීවිතයක් තමයි තමන්ට පවත්වන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි පළමුවෙන්ම හඳුනා ගන්නට ඕනේ ගිහි ජීවිතයක් ගත කරන තැනැත්තා මේ ගිහි ජීවිතයේ පිළිබඳව ස්වභාව ධර්මයේ කුමක්ද? එහෙම නැත්නම් Taman මේ කාමයේ බැඳුනේ කුමන ආස්වාදයක් සඳහාද? ඒ අධ්‍යයනය කරන්නට ඕන. Taman බැඳුනා නම් ඒ බැඳුනාට පසු දඟලන එක නෙමෙයි කරන්න නැත්තේ දඟලන්න දඟලන්න වෙන්නේ බොටුව තවත් හිර වෙන එකයි. ඒ නිසා බිනදත් එක්කලා අඩදබර ඇති කර ගැනීමක් නෙමෙයි කරන්නට නැත්තේ. ඒ වගේම ඒන් පලා යන්නට උත්සාහ කරන එකක් නෙමෙයි කරන්නට නැත්තේ. ඒ ගිහි ධර්මතාවයේ කුමක්ද? එහි ස්වභාවය කුමක්ද කියලා ටික ටික අවබෝධ කරගන්නට උත්සාහවත් වීමයි. එය අවබෝධ කරගන්නට නම් අපි අන්තවාදී නොවේ කටයුතු කරන්නට උත්සුක විය යුතුයි. ගිහි සමාජය තුළ අපේ අන්ත දෙකක් දකින්න එක ගිහි සමාජය තුළ විතරක් නෙමෙයි මේ මුළු ලෝකයේ හැම දෙයක් සම්බන්ධවම අන්ත දෙකක් තියෙන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. කුමක්ද යන්ත දෙක? එකක් තමයි අතෘප්තිකර ස්වභාවය. කාමයට යොමු වෙන්නා වූ පුද්ගලයා Tamanගේ බිරිඳගෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව Tamanගේ සැමියාගෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව අതൃප්තිකර ස්වභාවයෙන් තව බොහෝ පුද්ගලයන් හඹා යමින් මේ කාමයේ පිළිබඳව ආස්වාදයේ විඳින්නට උත්සාහවත් වෙනවා. ඒ ඒකාන්තයක්. ඊළඟට අනිත්‍යන්තය තමයි මේක මහා දුකයි, මේක මහා වේදනාකාරී, මේක මහා පීඩා සහිතයි. ඒ නිසා මට මේකෙන් නිදහස් වෙන්නට ඕනේ කියලා Tamanගේ තනි කැමැත්තට අනුව එය වර්ධනය කරන්නට උත්සාහයක නිරත වෙනවා. එතකොට වර්ධනය කිරීම තුළ මොකක්ද සිද්ධ වෙන්නේ? එතනත් වැරදි ප්‍රතිපත්තියක්.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 බද්රා කාපිලානි මේ දෙදෙනා යුග ජීවිතයට ඇතුළත් වෙනකොටම ඒ අය කාමයෙන් නිදහස් වෙන්න තීරණය කරලා හිටියේ. ඒ නිසා දෙදෙනාම සම්මත කරගත්තා. දෙදෙනාම නික්ම ගියා. එතකොට මේ විදිහට අපට පවත්වන්නට පුළුවන්. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙයි. එහෙනම් සිද්ධාර්ථ කුමාරයා කොහොමද Tamanගේ බිරිඳව දාලා ගියේ? ඒ දාලා ගියේ නිකම්ම නිකං Tamanගේ ගැලවීම සඳහා නෙවෙයි සියලු දෙනා ගලවා ගන්නට අවබෝධයෙන්ුයි ඒ ගමන ගියේ.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 ඒ අපි නිවැරදිව හඳුනා ගන්නට ඕනේ. ඒ නිසා අපි විවාහ ජීවිතේ ගත කරනවා නම් ඒ විවාහ ජීවිතය තුළ පවතින ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හරියට හඳුනා ගන්නට ඕනේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියන්නේ තවත් පැත්තකින් බැලුවොත් මධ්‍යම ප්‍රතිපදාව. අතෘප්තිකරව ඒ තුල හඹා යන්නේත් නැතිව අපි ඒ තුල උදාසීන වෙලා වර්ජනය කරන්නේත් නැතුව මදහත්ව එය පවත්වමින් අවබෝධ කරගන්නට උත්සාහ කරන්න මෙහි පවතින ආස්වාදය කුමක්ද? මෙහි පවතින ආදීනවය කුමක්ද? හරියට ආදීනවය හඳුනාගත්තා නම් ගිහි ජීවිතයේ තුලම පවතිමින් සෝවාන් වෙන්නට උනත් පුළුවන්. ගිහි ජීවිතයේ තුලම පවතමින් සකෘදාගාමී වෙන්නටත් පුළුවන්. ගිහි ජීවිතය තුලම පවතිමින් අනාගාමී වෙන්නටත් පුළුවන් අවශ්‍ය නම් ගිහි ජීවිතය තුලම පවතිමින් අරහත්ත්වයටපත් වෙන්නටත් පුළුවන් හැබැයි අරහත්ත්වයටපත් වුණාට පසුව ඒ තැනත්තාට එක්කෝ පැවිදි වෙන්නට ඕන එක්කෝ පිරිනුවන් පාන්නට ඕන ඒක එක්තරා ධර්මතාවයක්. නමුත් ගිහි ජීවිතය තුලම පවතින මේක හරියට හඳුනාගත්තොත් අරහත්ත්වයට පැමිණෙන්නටත් පුළුවන්. සම්පතේ කියන අමාත්‍ය තමන් බොහොම ළඟින් ඇසුරු කරපු නාටිකාංගනාව මිය පරලෝකීය ශෝකයෙන් හඬා වැළපිලා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 ඔටුනු පැලඳගෙන සර්වාභරණයෙන් සරසිලා සංතති අමාත්‍ය අරහත්ත්වයටපත් වුණා. එහෙමනම් ගිහි ජීවිතයෙන් අපේ ඒ වගකීම් යුතුයකම් වලින් පලාදුවලා අපට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඒක විමුක්ති මඟ නොවේ. ඒ විමුක්ති මඟ වෙන්නේ අවබෝධයෙන් නික්ම ගියොත්.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 ඒ කියන්නේ ධනය හොයන්න ව්‍යාපාර පවත්වන්න අපි අതൃප්තිකර ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා සමහර වෙලාවට. ඒ අതൃප්තිකර ස්වභාවයට ගිහාම මේක හොඳද නරකද මේක කුසලයක්ද අකුසලයක්ද මේක ධාර්මිකද අධාර්මිකද ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. තෘප්තිමත් නොවේ ධනය උපයන්ත ව්‍යාපාරේ පවත්වන්නට පුද්ගලයා උත්සාහවත් වෙනවා. ඒ තුල ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් නැහැ. ඒ තුල පවතින්නේ මිත්‍යා ප්‍රතිපත්තියයි. අධාර්මික ප්‍රතිපත්තියයි. ඊළඟට අනෙක් ක්‍රමය තමයි මේ ව්‍යාපාර කරන්න බෑ මේව මහ කරදර අපරාධයක් මේ ගිහි ජීවිතය අපට දුක් විඳින්න සිද්ධ උනේ අපට මොනවට මේ මුදල් හම්බ කරන්න සිද්ධ වුණාද දන්නේ මීට වැඩිය හොඳයිනේ මහණ වුණා නම් මේ විදිහේ නොයෙක් මැසිවිලි කිය කියා අවශ්‍ය ප්‍රමාණයට ඒ සඳහා උත්සාහවත් නොවීම ඒ තුල බොහෝ අර්බුද හට ගන්නවා ගිහියෙක් වශයෙන් ඉන්නවා නම් බිරිඳ පිළිබඳව සැමියා පිළිබඳව දරුවන් පිළිබඳව මව්පියන් පිළිබඳව ලෝකයේ අවශ්‍යතාවයන් සපුරා ගන්නට මුදල් හදල් නැතිකම සම්බන්ධව ව්‍යාපාරයේ නොනිසිලස පැවැත්වීම නිසා බොහෝ අර්බුද වලට මැදි වෙන්නට සිද්ධ වෙනවා එතනිනුත් ඒ පුද්ගලයාට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පවත්වන්නට පුළුවන් කමක් නැහැ එහෙමනම් ව්‍යාපාරයේ තුලත් අතිධාවනේ එහෙම නැත්නම් අതൃප්තිකර ස්වභාවයටපත් වෙන්නෙත් නැතුව ඒ තුල උදාසීන වෙන්නෙත් නැතුව මදහත්ව පවත්වාගෙන යමින් මේ කුමක් සඳහාද මේ උපයන්නේ මේ තුල ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙන කුමක් නිසාද මෙහි ආශාදේ කුමක්ද මෙහි අවශ්‍යතාවය කුමක්ද මෙහි ආදීනවේ කුමක්ද ඇත්තට මේ අවශ්‍යතාවය සඳහාද මම ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් මෙය ආස්වාදයක් හෝ හැඟීමකට වහල් වෙලාද මම ක්‍රියාත්මක වෙන්නේ. මේවා පිළිබඳව අපි මනවින් සොයා බැලිය යුතුයි. සොයා බලලා හැඟීම් වලට වහල් වෙලා ආස්වාදයට වහල් වෙලා කරන අතෘප්තිමත් කර ස්වභාවයෙන් බැහැර වෙලා අවශ්‍යතාවය මත ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්නට පුළුවන් වුණු අන්න එහි මධ්‍යස්ථ ස්වභාවය. ඒ තුල අපට එහි යථාර්ථය අවබෝධ කරන්න පුළුවන් යමක යථාර්ථය හරියට හඳුනාගත්තොත් එය නිෂේධ කරන්නට ඒ තුලින් අපට ශක්තියක් ලැබෙනවා. ඒ නිසා අපි අමතක නොකළ යුතුයි පින්නතුනේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුලින් අවසානයේ අපේක්ෂා කරන්නේ කුමක්ද? යථා භූත ඥාන දර්ශනයයි. ඒ කියන්නේ ලෝකයේ පවතින ස්වභාවය හරියට හඳුනාගැනීම. එහි පවතින ස්වභාවය කුමක්ද? ඒ ස්වභාවය හඳුනාගත්තොත් විතරයි නිස්සරණයට පමුණවන්නට හේවත් එය නිෂේධ කරන්නට පුළුවන් වෙන්නේ. අහෝසි කරන්නට පුළුවන් වෙන්නේ. අහෝසි කරන්නට නම් ප්‍රകൃතිය හඳුනා ගන්නට ඕන. අද මේ බොහෝ දෙනා අහෝසි කරන්න උත්සාහ කරන්නේ විකෘතිය තුල ඉඳගෙනයි. විවාහයෙන් ඉවත් වෙන්නට උත්සාහ කරන්නේ විවාහය පිළිබඳව ප්‍රകൃතිය ස්වභාව ධර්මතාවය හරියට හඳුනාගෙන නොවේ.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 කාර්යභාරයක් තියෙනවා. යම් කිසි කෙනෙක් වරදක් සිද්ධ කළොත් ඒ වැරද්ද කරන තැනදී අවවාද කරන්නට ඕන. ඒක තමන් විසින් කළ යුතුයි. ඊළඟට අනතුරු අඟවන්නට ඕන. ඒත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒත් සැකසෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා ඉවත් කරන්න ඕනේ. ඒක තමන්ට කරන්න සිද්ධ වෙනවා ව්‍යාපාරයක් තුළ. යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් අනේ නෑ එහෙම කරන්න ඕනේ නෑනේ කවුරුවක් කරන දේවල් වලට අපි නිකන් හිතන රක් කරගන්න ඕන නැහෙනේ කියලා ඒ පුද්ගලයා කටයුතු කළොත් ඔහුට ඒ ව්‍යාපාරය සාර්ථකව පවත්වන්නට පුළුවන් කමක් නෑ. එමනම් ව්‍යාපාරයක් පිළිබඳව ක්‍රියාත්මක විය යුතු සදාචාර ධර්මයේ මත පවතමින් පංචශීල ප්‍රතිපදාව තුල පිහිටලා ඒ ව්‍යාපාරය හොඳින් පවත්වාගෙන යන්න ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් තියෙනවා. මේ අධාර්මික විදිහට අමානුෂික විදිහට පවත්වන්නට නෙවෙයි. එහි නිවැරදිව මා මුලින්ම එකයි පැහැදිලි කළේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ කුමක්ද? Tamanටත් හානියක් නොවේ, අනුන්ටත් හානියක් නොවේ. Taman බලාපොරොත්තු වෙන යහපත් ඵලය සාක්ෂාත් කරගන්නට අදාළ නිවැරදිම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 ඒකේ අපිට පහදා ගන්න සුදුසුම වචනේ තමයි නිබ්බින්දති කියන එකේ සංස්කෘත වචනේ නිර්වින්දති. නිර්වින්දති කියන්නේ විඳින්නේ නැහැ. එය එය දුක් සහිතයි, එය ආදීනව සහිතයි කියලා හරියට හඳුනාගත්තන් පස්සේ තමන් මේ ආස්වාදනය කරන්ට විඳින්නට යන්නේ. අන්න එතනින් තමන් නිදහස් වෙනවා. එතනින් නිස්සරණයටපත් වෙනවා. මෙයයි හැබැයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වෙන්නේ. ඒ නිසා පැවිදි ජීවිතය තුළ ඉඳගෙනත් මේ හැබැයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ අපට පවතින්නට පුළුවන්. ගිහි ජීවිතය තුළ ඉඳගෙනත් හැබැයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පවතින්නට පුළුවන්. හැබැයි තමන් යන ගමන් මඟ හරියට හඳුනාගෙන එතනට සුදුසු හැටියට එය පැවැත්විය යුතුයි. එහෙම නැති වුණොත් රෝගයට ඖෂධය පටලවාගෙන ගත්තොත් රෝගය උත්සන්න වෙලා විනාශ වෙන්නා වගේ ප්‍රතිපදාව පටලවා ගත්තොත් ප්‍රතිපදාව අවුල් කරගත්තොත් විකෘති කරගත්තොත් ඒ පුද්ගලයාට ඒන් යහපතක් සිද්ධ කරගන්නට දුෂ්කර වෙනවා. ඒ නිසා මේ කරුණ හොඳට තේරුම් අරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ කුමක්ද? Taman පැවිද්දෙක් නම් Taman ගිහියෙක් නම් ඒ තුල Taman පැවතිය යුත්තේ කොයි ආකාරයකද කියන කාරණේ නිවැරදිව වටහාගෙන 2600 සම්බුද්ධත්ව ජයන්තිය මූලික කරගෙන Tamanගේ දිවි මඟ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුලින් අර්ථවත් කරගන්නට හැමදෙනාම උත්සාහවත් වෙන හැටියට මෙත් සිතින් සිහිපත් කරනවා. දායකත්වයෙන් දරන හැමදෙනාටමත් පින් අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙන ඥාති හිත මිත්‍රාදී හැමදෙනාටම දෙවියන් සහිත ලෝකයාටත් අප හැමටත් මේ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 ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හොරේ පොකුණු විට දී විඤ්ඤාණං පාරාම වාසී පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේට ධර්මාංශාසනාවයි සමාප්තියේ